සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකියාය අධිගං සත්තාරෝ සතිපට්ඨාන සබවුද්ධ සම්පන්න කෙනෙක්නි සම්මා සම්බුද්ධජනන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා අපේ මානසිකාරය සකස් කරගත යුතු වෙනවා ලෝකයේ තියෙන සත්‍ය తত্ত্বය අපේ මනසට දැනෙන විදිහට අපේ මනස සකස් කරගත යුතු වෙනවා. ඒ සඳහා කරන ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ. ධර්ම කරුණු බොහෝ දැනගන්න විතරක් නෙවෙයි පින්වත්නි ඒකට අපි මොකක්ද ප්‍රායෝගිකව කරන්න ඕනේ කියන එක හැමදාම සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක් තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන සුද්ධිය පිළිබඳවයි එහි තියෙන නොයෙකුත් අංගයන් පිළිබඳවයි. නමුත් කරුණ ටිකක් එකතු කරගෙන ලියා ගැනීම නම් නෙවෙයි මේකේ කාරණාව අපි ප්‍රතිපදා ඥාන දර්ශන සුද්ධිය දක්වා දැනගත්තා. සලස් මහා විදර්ශනාව පිළිබඳව දැනගත්තා. කියලා කරුණ ටිකක් එකතු කර ගැනීම නම් නෙවෙයි මේකේ කාරණාව. එක දෙයක් හරි සිද්ධ කරන්න ඕනේ. එක දෙයක් හරි සිද්ධ කරන්න ඕනේ. ඉතින් අපි ඊ දවසේ බොහෝ වශයෙන් සාකච්ඡා කරා අපේ හිත මේ මොහොතේ භාවනාවක යෙදෙනකොට කොතරම් ආයෙ ගිහලා රැඳෙන්නේ කොහොද? අපිටවත් අයිතියක් නැති, අනුන්ටවත් අයිතියක් නැති සංස්කාර ප්‍රදීප. තමන්ටවත් අයිතියක් නැති, අනුන්ටවත් අයිතියක් නැති සංස්කාර ප්‍රදීප. ගහක මලක් පිපෙනවා නම් ඒ පිපෙන මලේ පෙත්තකවත් අයිතියක් ඒ මලට නැහැ. ඇයි? එහෙනම් ඒ මල පරවෙන්න තියෙන්නේ පිපුණද කියලා ඔක්කොත් දන්නේ නැහැ. ඒ මලට මල මලේ අයිතියක් නැහැ. වෙන කෙනෙකුටත් ඒ මලේ අයිතියක් නැහැ. ඇයි? ඒක Tamanට උන් හැදලා තියාගන්න පුළුවන්කම නැහැ. මොන තුන් ලෝකෙම තියෙන හැම දෙයක්ම එහෙමයි. ඒ බව තේරුම් ගන්න බැරුව අපි එක එක කොටස් වගේ මේකුත් ලෝකයේ තියෙන මේකුත් නීති සමුදායකට නැත්තම් හේතු වෙන විදිහට අනුව මේකුත් තන මේකුත් සංස්කාරයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා. සකස් වෙනවා, මාය සකස් වෙනවා. ගෙඩි සකස් වෙනවා. සත්තු සකස් වෙනවා. මිනිස්සු සකස් වෙනවා. ඒ මිනිස්සු තුල කෙස්ලොම් නියද සම්මස්නහරට අටමුදුර ආදී සකස් වෙනවා. වේදනාව සකස් වෙනවා. සංඥාවල් සකස් වෙනවා. ආදරය, ඊර්ෂ්‍යාව, කෝපය, වෛරය, මාන්නය ආදී සංස්කාරයන් සකස් වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දිව විඥාන ආදී විඥානයන් සකස් වෙනවා. ඒ එකක්වත් මේ ශරීරය ආශ්‍රය කරගෙන හටගන්නේ කියවත් අයිති මට නැහැ. මොකද එහෙම අයිති තියෙනවා නම් අපි මේ විදිහට වෙන දෙයක් වෙත දෙන්න කියලා බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. නේද අපිට වෙලා තියෙන්නේ මොකද්ද ඔය ඉන්නවා කරන්න දෙයක් නැතුව ඉන්නවා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා ඒකයි අපි හැම වෙලේම අපේ අපේ පැත්තෙන් හැම වෙලේම කියවෙන්නේ මොකද්ද? වේවා කියන නැත්නම් ප්‍රාර්ථනා වාක්‍ය හරියට තියෙනවද නැද්ද? ඇයි ඒ? කරන්න බෑ නැතිනම්. නේද? ඒ කියන්නේ නැත්නම් නැත්නම් අපිට පුළුවන් නේද? අපි දැන් උයනකොට නේද? ඊ වේවා කියන්නේ නෑ උයනකොට. <laughs> එතකොට නමුත් ඇයි මේ අපේ ජීවිතය ගැන ඇයි මේ අපේ ජීවිතය ගැන අපි හැම වෙලෙම නේද? ලෙඩ හොඳ වේවා. හ්ම්. ඊළඟට යහපතක් වේවා යහපත කරගන්න තිබ්බනේ. නේද? මේ වේවා වේවා කියලා මෙච්චර කියවෙන්නේම අපි මේක දන්නේ හින්දා. අපිට ඕන හැටියට මේවා කරන්න බෑ කියලා දන්නේ හින්දා. තේරෙන හින්දා. නමුත් ඒක වැහිලා තියෙන්නේ. දන්න දේ වැහිලා තියෙන පින්වත්නි ලෝභ දේශ මොහ කියන අකුසලයන් නැగిලා එනකොට අපිට ඉතාම දරුණු ආකාරයට මේවා වැහිලා මොකද වෙන්නේ අර සත්‍යය පුද්ගලයාය මගේය මමය කියලා වැඩි අදහස් එනවා. ඒ ඒම තුලින් එක තැනක කරකෙන සුලියක් වාගේ හැදෙන සංස්කාරයක්. මොකද මේකුත් ඒවා සකස් වෙනකොට දැන් රෝස ගහක නම් රෝස මලක්මයි පිපෙන්නේ. හැම රෝස මලම එක වගේද? නෑ. අන්න රෝස ගහක රෝස මල පිපෙන හින්දා ඒක දැනගත්ත අපි ඒ කොටස අල්ලගන්න හදන මෙතන ප්‍රසන්නව කියනවා ගන්නවා ඉතින් යම් ලක්ෂණ තියෙනවා ඉෂ්ඨාරම්මන ලක්ෂණ තියෙනවා ඉෂ්ඨ කියන්නේ කැමති කැමති අරමුණු ගන්න දේවල් තියෙනවා වස්තුවල ඒ වගේම මහා ආධිනවනුත් තියෙනවා දැන් බලන්න මොනවා හරි දෙයක් අපේ ජීවිතවලට අපි අපි අරමුණු කරනකොට ඒකේ තියෙන ඔක්කොම දේවල් අරමුණු වෙන්නේ නැහැ නේ අපිට මම උදාහරණයක් විදිහට මම හොදාම දක්වන අනුරාධපුරයේ කියලා ගම. මම ජයසමාබෝධි මහන්සිය ආරම්භ වෙනවා. ස්වර්ණමාලි චාත්‍රයන් මහන්සිය ආරම්භ වෙනවා. තව අනුරාධපුරේ කොච්චර දේවල් තියෙනවද? මේ ආරම්භු වෙන්නේ නැහැ. ඒ වගේ යම් යම් වස්තු වල කැමති සුව සුන්දර මధుර කියන ලක්ෂණක් තියෙනවා. සමහර විට සුව සුන්දර මధుර කියන ලක්ෂණ මතුවෙන්නේ ලක්ෂණ දැනෙන්නේ අපිට තියෙන අවිද්‍යාව හින්දාමයි නොදැනීම හින්දාමයි ඒක තේරුම් ගන්න කොහොමද අසත්පුරුෂයේ දකිනවා මම දන්නේ සත්පුරුෂයෙක් කියලා අසත්පුරුෂයා ගැන මම දන්නේ සත්පුරුෂයෙක් කියලා ආම්බලෙන් මම හිතන්නේ නොදන්නාකමක් තියෙන්නේ මගේ දැනුම හැටියට සත්පුරුෂයෙක් ආම්බලෙන් දැන් සුවයි සුන්දරයි මధుරයි කියලා නේද හොඳයි සතුටුයි කියලා දාසක තියෙනවද නැද්ද ඒ ඇති වෙන්නේ එයාගෙන දන්නේ දන්නේ නැති හින්දා අන්න ඒ වගේ නොදන්නාකම් හින්දා පින්නත් මේ බොහෝ දේවල් පිළිබඳව කැමැති අරමුණ අපිට ඇති වෙනවා. එන්නේ අරමුණ මේ එක එක සංස්කාරයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වහනවා. හරිද? ඇත්ත වැහෙනවා. අන්න ඒ ඇත්ත වැහෙලා මොකද වෙන්නේ අපි මේ සංස්කාර කොටසකට මේක මේ විදිහට සකස් වෙනවාය මේක මේ විදිහට සකස් වෙනවාය කියලා අපි මේ එක එක ජීවි අජීවි වස්තුන් මගේ කියලා අදහස් ඇති කරගන්නව නෙවෙයි ඇති වෙනවා කියලා මතක තියාගන්න. ඇති වෙනවා අපේ තුල. අන්නේ ඇති වෙනවා වෙන්නේ වෙනවා කියලා කියනවා නම් ඒක හේතු සහගතව නේද? හේතු හින්දා ඇති නිදුව ඇති වෙනව නෙවෙයි. හේතු ඇති ඇති කල්හි යමක් ඇති වෙනවා නම් හේතු නැති කරන තුරු ඒක නැති වෙනවා නෑ. ඒකෙන් අපි ඔහේ හිතියොත් එහෙම මම මගේ කියන සංකල්පය සහ මේ වැරදීම් හින්දා අපි දුක් විඳින්නේ මේක හරිය ඛේදවාචකයක්. හරිද? හරියට දුක් විඳිනවා මේ ඛේදනීය தත්ත්වය තේරුම් ගන්න ඕනේ මේක වැරදීමක් හින්දා දුක විඳින්නේ නැති දෙයක් තියෙනවාය කියලා හිතාගෙන තමයි දුක විඳින්නේ අන්න ඒ ඇත්ත தත්ත්වය තේරුම් ගත්තේ නැතුව අපි අම්මාය තාත්තාය සහෝදරය ඥාතිය මේ ඔක්කොම මගේ මගේ මගේ කියලා ඇලිලා අපිට පිළිබඳ බයක් තියෙනවා මම දන්න මේ පින්නත් අවතුල ඔය මගේ කියලා අදහස නැති වුණොත් එහෙම විනාශයක් වෙයි හරිද තණ්හාව නැති වෙනකොට බයයි ඒක පැහැදිලිවම පිළිගන්න ඕන එක. හරිද කොච්චර නෑ කියොත් මම දන්නවා. අපි කියන නෑ නෑ එහෙම එකක් අපිට නෑ මේ මේ තණ්හා වයින් කරන්න තමයි අපිට ඕන කරලා තියෙන්නේ කියලා. ආ මේ බලන්න. ආදරේට ආදරේද නැද්ද? නේද? ඔව්. නේද? හරි. ආදරයෙන් වැඩිපුර හම්බෙන්නේ දුක්ද නැද්ද? ආ. එතකොට එහෙනම් අදම අයින් කරන්න කිව්වොත් අදන්ද මම කියන ආදරේ කරන කොහොමලා පැත්තකට ගිහින් දානවා. අද හිතේ තියෙන ආදරය අයින් කරන්න ඕන කියලා කිව්වොත් මොකද කියන්නේ? ඕන් කියන මොකක්ද? තව ටික දවසක් ඉන්නේ දහම්දුරනේ. නේද? තව ටික දවසක් ඉඳලා බැරිය. මේක අයින් කරන්න පැහැදිලිවම අකමැත්තක් තියෙනවා. අන්න ඒක තමයි මේ හිත විසින් හිත මෙල්ල කරන වැඩපිළිවෙල මේක. ඒකට නිවැරදි මානසිකාරයක් ඇති කරගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. මෙයාමයි ඇලෙන්නේ. ඇලෙන කෙනාමයි ගලවන්න ඕනේ. බලන්න පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ මොකද්ද? එයාමයි. අලියෙක් අරන් කැලේක ඉඳන් ගෙනල්ලා මෙල්ල කරනකොට මෙල්ල කරන්න කෙනෙක් ඉන්නවා. අලියා විසින් අලියා මෙල්ල වෙනවා කියන එක කොතර මේ කොතර අපහසු කාරණාවක්ද? ඒ වගේ මේ හිත හිතුවක්කාර හිත විසින් හිතේ භාවිතා කරලා හිත මෙල්ල කරන්න වෙලා තියෙන්නේ. ඒකයි ඒකට කල්යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාවය ඕන වෙන්නේ. කල්යාණ මිත්‍රයන් විසින් මේ సంతාණයට පුරවන ධර්මය මේ సంతාණයට අපේ මනසකාරයට එකතු කරන නැවත හට ගැනීම වශයෙන් එකතු කරන ධර්මයේ තුලින් තමයි නැවත නැවත සකස් වෙයි සකස් වෙයි මේක වෙන්නේ. ඉතින් ඒකින්ද බොහෝම ඉහළ මානසිකත්වයක් පිළිබඳව සාකච්ඡා කරන්න අද අපිට සිද්ධ වෙලා තියෙනවා. ඉහළම මානසිකත්වයක් පිළිබඳව. බුදු පියාණන් වහන්සේ මේ වගේ දෙයක් ගැන කතා කරන්න සූදානම් වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක මහා කරුණාවෙන් දේශනා කරපු චන්නපෙරුන් මහන්සිය ආරම්භ කරගෙන දේශනා කරපු යමක් මතක් කරන් දැක්වපනා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චන්නපෙරුන් ආරම්භ කරගෙන අපි ඔක්කොටම මහණෙනි මම කුසලයේ වඩන්න කියනවා. හිතේ කුසලයේ වර්ධනය කරන්න කියලා කියනවා. ඇයි මම කුසලයේ වර්ධනය කරන්න කියන්නේ? ඒකට අපි කියන අපේ දරුවන්ට මම අර දොස්තර කෙනෙක් වෙන්න කියනවා. ඇයි මම අර දොස්තර කෙනෙක් වෙන්න කියන්නේ? ඒක වඩ කරන්නේ පුළුවන් හැබැයි බැරි නම් මම කියන්නේ නැහැ. නේද? අපි ඕන තරම් කියන බොහොම ආදරෙන් කතා කරනකොට කියනවා. බැරි නම් මම කියන්නේ නැහැ කියලා. ඒ විදිහට බුදු දන්වාස් දේශනා කරනවා. මම මහණෙනි මම කුසලයේ වඩන්න කියනවා. කුසලයේ වඩන්න කියනවා. ඇයි මම කුසලයේ වඩන්න කියන්නේ? ඒක කරන්න පුළුවන් හින්දායි බැරි නම් මම කියන්නේ නැහැ කියලා. කුසලයේ වර්ධනය මනුෂ්‍ය సంతානයකමයි. ඒකින්ද මම කරන්න පුළුවන් දෙයක්. මේක කරන්න ක්‍රමානුකූලව අපේ මනස්කාරය සකස් කරගන්න ඕනේ. මනුස්ස ජීවිතයේ නොයෙකුත් කඩවුම් වලට මිනිස්සු ළඟා වෙනවා. එක එක එක එක ශ්‍රේෂ්ඨ වෙන එක එක එක ආකාරයේ දක්ෂෝ ඉතා දක්ෂෝ බවට පත් වෙනවා. මේ හැම කෙනෙක්වත් එහෙමයි. ධර්ම ශ්‍රවණයෙන් හැම කෙනෙක්වත් එහෙමයි. තමන් මොකක් හරි ශ්‍රේෂ්ඨයක දක්ෂෙක්. අර මොකද ඕන ශ්‍රේෂ්ඨයක දක්ෂෙක්. ඒක දක්ෂ වෙන කියන්නේ. ඒක පහත් කර කියන නෙවෙයි මම මේ යමක් රසට උයන්නේ. යමක් යමක් මොනවා හරි දෙයක් පිළිවෙලකට කරන්න නිවැරදිව දරුවෙක් හදන්න පවා නේද ඒ මොකක් හරි ශ්‍රේෂ්ඨක සමාන්තර තියෙන ලක්ෂණ ඒ දක්ෂකමට අපි භාවිතා කරේ මොකක්ද අපේම මනසිකාරය එහෙනම් අපේ මනසිකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට භාවිතා කරොත් ඉන්නත්නේ මේ සංස්කාරයෙන් අත මුදවන තත්ත්වයකට පත් කරන්න පුළුවන් මේ පේන බුලත් කරේකට මේ පේන මලකට ඒවා කරන්න බෑ තිරසංගර සත්‍යයකට ඒක ඒ පැත්තටපත් වෙන්න බෑ. අදතරම මනුස්සයෙකුට ඒ පැත්තටපත් වෙන්න බෑ. උන්නතකෙකුට ඒ පැත්තටපත් වෙන්න බෑ. අධික ශරීර ආබාධ තියෙන කෙනෙකුට අධික වේදනාව තියෙන කෙනෙකුට රෝගී කෙනෙකුට ඒ පැත්තටපත් වෙන්න බොහොම අපහසුයි. ඉතින් ඒකෙන්ද මේ ලැබිලා තියෙන අවස්ථාව මට සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මගේ මානසිකාරය සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරපු කෙනෙකුට පුළුවන් අපි ඊට සාකච්ඡා කරා හැම නිමේෂයකම සිහියක් තියෙන තත්ත්වර ගන්න පුළුවන් කියලා මේ සංස්කාරයෙන් අපිට දෙන්න ඕනේ කියලා. හරියට කොයි වගේද ගොදුරකට අහුවෙච්ච සතෙක්. ධර්මියෙකුට අහුවෙච්ච ගෙම්බෙක් ගත්තොත් එහෙම මේ සතා හැම වෙලේම කදරුණා. පැනගන්න ඕනේ පැනගන්න ඕනේ පැනගන්න ඕනේ කියලා. හිරේලංගේ වැටිච්ච හිරකාරයෙක් ගත්තොත් එහෙම හැම වෙලේම තියෙන ධර්ම ගන්න. පැනගන්න ඕනේ පැනගන්න ඕනේ කියලා. මෙහෙ කාර්කමකට අහුවෙච්ච කෙනෙක් අරුණානම් බලහත්කාරයෙන් මෙහෙ කාර්යක්‍රමයට තමයි අරගෙන. අන්න ඒ හැම වෙලේම තමයි මොකද? පරිණෝණය පරිණෝණය කියලා. අන්න ඒ වගේ සංස්කාරයගේ යථාභූත ස්වરૂපය අපි මෙච්චර දවස් සාකච්ඡා කරපු ආකාරයට බොහෝ දේවල් සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරපු ආකාරයට ක්‍රමානුකූලව ඉදිරියට අරගෙන ආවනම් පින්නත් මේ ඊයේ දවසේ අපි කතා කරේ මුංචිත කම්මතා ඥානය කියලා කියන හැම නිමේෂයකම යාගේ సంతානේ අන්න අර වගේ. ඒක බෑ කියන්න බෑ එහෙම. අර වගේ කොයි වගේද මැඩියා අහුවෙච්ච ගැරඩියට අහුවෙච්ච මැඩියා වගේ. හිරේ ළඟට වැටිච්ච කෙනා වගේ. බලන්න හිරේ ළඟට වැටිච්ච කෙනාට හැමදේම කරගෙන අදහස් මොකද්ද? අනිත් වැඩ කරනවා කනවා බොනවා නානවා අඳුරා තමයි. හැම නිමේෂයකම තියෙන අදහස මොකද්ද? හැංගිම මොකද්ද? මෙතනින් දැනගන්න පුළුවන්. මෙතනින් දැනගන්න පුළුවන් කියලා. හිරේ විලම්ගෙන් රැකගෙන තියන්නද? ආ ස්මිතාවේ ගඳ කරුණා කියන්නේ නේද? හැම වෙලේම මොකද්ද අදහස? මේ කොයි වෙලාවකද මගේ ටිකට් එක කපන්නේ කොළු සාහර කොළු වෙලාවද කියලා. ඉතින් අන්න ඒ වගේ ඒ තමයි එතෙන්ට තියෙන එතන ආදීන එතන අපහසුව දැනিলা. ඉන්නත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් අවබෝධ කරගන්නකොට අපිට මේකේ තියෙන ආදීනව හොඳට තේරෙනවා. අනිත්‍ය වස්තුවකින් සැපක් ලබන්න බෑ. අනිත්‍ය වස්තුවකින් ස්ථිර සැපක් ලැබෙන්නේ නැහැ. తాවකාලික සැප ලැබෙනවා කියලා කියනකොට తాවකාලික සැප තුළම මොකද තියෙන්නේ? දුක් වෙනවා. පීඩනාර්ථයෙන් දුක් වෙනවා. අපි මොකද බලන්න පොඩ්ඩක්. මේ අතෝ මේ ජීවිතයේ ලබා ලැබු ලැබුවා වූ සතුට තියෙන සතුට දේවල් තියෙනවද නැද්ද? හදිසියෙන් අපිට මොකෝ වාහනයක් පහළ වුණා කියලා. හරිද? අපේ ජීවිතේට වාහනයක් පහළ වෙච්ච ගමන් ඒකත් එක්කම ඒක විතර දෙන්න හෝ ළමයිත් එක්ක එකතු වෙලා කතා කරන්න ඕනවද? කොහොමද මේක පරිස්සම් කරන්නේ? ඒක අහවල මේක නම්ලි මේක සූරයි. මේක මෙහෙමයි නේද? මොනවා හරි දෙයක් ජීවිතේ ලැබුණා නම් දැඩි ආදරයක් ලැබුණා කියන්නේ දැඩි ආදරයක් ලැබෙන ආසන්නයකට ගියා නම් ඒ මොහොතේම තියෙන්නේ මොකද අදහස? රකින්න ඕනේ, රකින්න ඕනේ, වෙනස් වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ කියලා. පීඩනයක් තියෙනවද නැද්ද? වෙනස් වෙයි කියලා බයක් තියෙනවද නැද්ද? මේ ලෝකේ Tamanට ලැබිලා තියෙන දේවල් වෙනස් වෙයි නැති වෙයි කියලා හැම නිමේෂයකම බයෙන් ඉන්නවා. මේ දිනවල දන්නවනේ කායෙන්ද බයයි. ගෙදරින්ද බයයි. මදුරෙක් දැක්කම හොඳටම බයයි. මොකද මේ දැන් තියෙන නිරෝධිකම වෙනසකටපත් වෙයි කියලා. ඒ මොකද මේ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ස්වභාවයේ තියෙන ඒවාත් එක්ක ජීවත් වෙන එක හරීම කරදරයි. හරීම කරදරයි. ඇයි? ඒක වෙනස් වෙනවා. පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊළඟට වෙනස් වෙන හින්දා ඒවා බොහොම දුකයි. ඒ විතරක් නෙවෙයි පිටත් මේ ඒවා වෙනස් වෙන්නේ මට ඕන විදිහට. ඒ ඒවා මට හොඳ පැත්තට වෙනස් වෙන අතර වාරේ නරක පැත්තට වෙනස් වෙනවා. හොඳ පැත්තට වෙනස් වෙනකොට මට යම්තම් සතුටක් එක්ක අර පීඩනාර්ථයෙන් දුකක් තියෙනවා. පිළිදි කුඩුකක් තියෙන හොඳ පත්‍ර වෙනස් කරන ලවල් තියෙනවා. තුවාලයක් හොඳ වී වෙනවා. ලොකු තුවාලයක් තියෙන කේසල අපේ තාත්තගේ කකුලේ. හා අද උදේ ගිහලා බලනවා ටිකක් අඩේලා. දැන් ටිකක් සතුටු වුණාට ඒ සතුටත් එක්ක තියෙන මොකද්ද? තාත්තට කිමුණා වේ දන්නේ. ආයෙත් දන්නේ. අනේ මේ හොඳ පත්‍ර ගියොත් හොඳයි. එහෙනම් යමින් යමන් මොනවා කිය කියන්නේ? හොඳ ඒවා හොඳවා බෙහෙතින් දැම්මා ඒක හොඳ නෑ එහෙනම් බයවෙන්න දෙයක් නෑනේ. හරි මම මේ තුවාලේ හොඳ වෙන දවසකම සියලු බෙහෙත් ටික දැම්මා. සියලු ප්‍රතිකාර කරා. ඇයි බය? එහෙම කරත් එහෙම හොඳ වෙන්නේ නෑ වෙලාවකට. මොනවා කරත් හොඳ වෙන්නේ නෑ. නේද? දන්නවනේ. ඒකන තත්ත්වය. එහෙනම් බෙහෙතට විතරක් මොකෝත් කරන්න බෑ. එහෙනම් මට වෙන පැත්තට මේක හොඳ වෙන්නේ නෑ. විතක මට වෙන පැත්තට යන අතරේ විතක මට වෙන මට ඕනේ නැති පැත්තට යනවා. මට ඕනේ නැති පැත්තට යනවා. විතක මට ඕනේ නැති පැත්තට යන අතරේ විතක මට ඕනේ පැත්තට යනවා. මට කරන්න දෙන්නේ ඒ තීරණය මගේ නෙවෙයි. එහෙනම් ඒක ආත්ම කොට ගන්න පුළුවන්ද? බෑ. මෙන්න මේ ත්‍රිලක්ෂණය හැම ශරණයකම මේ සංස්කාරය තුළ දැක කෙනාට මේ සංස්කාරය හිත වැටෙන්නේ නැහැ කියන්නේ. හරිද? හැම නිමේෂයකම මොකද වෙන්නේ මේ හිත අයින් වෙනවා අර හැම වෙලෙම අයින් වෙනවා. අන්න ඒ අයින් වෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒ අයින් වෙන ආකාරයට මෙනෙහි කරන්න ඕනේ. මම සීලය ගැන මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට සමාධිය ගැන මෛත්‍රිය මරණය හැම එකක්ම කරද්දී නුවණින් දැනගෙන දැනගෙන මගේ මානසිකාරය සකස් කරනවා කියලා සකස් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි ධිට්ඨි සුද්ධිය කියන තැනදී නාම රූප පරිච්ඡේද වෙන මට්ටමට තමන්ගේ මානසිකාරය සකස් කරගෙන ඒ සිහිය ඒ පවත්වාගත්ත ඒ ඇතිවෙච්ච සිහිය පවත්වා ගන්න කියලා කිව්වා. ඊට පස්සේ පවත්වාගත්ත එක ආයසරයක් ඒ ධාරාව තුල මොනවද නාම රූප ධාරාව තුල තමන්ගේ හිත වටගෙන එහි ඇති වෙන්න හේතු වෙන දේවල් ගවේෂණය කරමින් බුදුජානක වහන්සේ දේශනා කරපු ධර්මය එකතු කරගෙන ඒ ඒ දැනගෙන ඒ දැනගත්ත දේ සංසන්දනය කර කර තමන් තුළ අවබෝධ කරගන්න කාමච්ඡන්දයක් ඇති වුණා නම් මෙන්න මේ කාමච්ඡන්දය ඇති වුණා මේක නැති වෙන්න හේතු වෙන්නේ මොනවද මේක ඇති වෙන්න හේතු වෙන්නේ මොනවද අන්න එහෙම ඒ දේවල් මම කිව්වා ඒ දේවල් පිළිබඳව මෙනෙහි කරන්න කියලා. එතකොට අපිට ඒවා ඇතිවීම නැතිවීම වැඩිවීම අඩුවීම ඔක්කොම හේතුත් එක්ක දැනගන්න පුළුවන්. ඒ හේතු දැනගැනීමෙන්ම වාසය කරන මානසික තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි මොකද කරේ මේ මේකත් එක්කම ඒ පරිච්ඡේදයේත් නාම රූප තවදුරටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහෙ කරලා ඇතිවීම නැතිවීම පිළිබඳ උද්‍යව්‍ය ඥානය කියන නුවණ ඇති කරගන්න කියලා කිව්වා. උද්‍යව්‍ය ඥානය තුළින් ආය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිරික්සන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒවා පිරික්සනකොට ඒවා පිරික්සමින් මොකද කරන්න ඕනේ? ඒවා පිරික්සලා නුවණ පහළ වෙනකොට සිහිය උපදිනවා කියලා මම කිව්වා. ඒ උපදින සිහිය පවත්ව ගන්න නැවතර මෙනෙහි කර කර මෙනෙහි කර එක එක එක එක මට්ටමේ සිහිය උපදිනකොට Tamanට මේ සංස්කාරය පිළිබඳ ඒ සිහිය පවත්වා ගන්න කියලා කිව්වා. ඒ සිහිය දැන් උදයව්‍ය පිළිබඳ සිහිය පවත්වා ගැනීමෙන් බංගානුපස්සනාවට හිත යොමු කරගන්න පුළුවන් වෙන්නේ අරක පැවැත්වගත්තොත් විතරයි. බංගානුපස්සනාවේ හිත පැවැත්වා ගැනීමෙන් බෞද්ධපත්තහන් තත්ත්වයට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. බෞද්ධපත්තහනේ හිත පැවැත්වා ගැනීමෙන් වෙනස් වෙන්න නොදී ඒකයි මම කිව්වේ සිහිය පැවැත්වා ගැනීම කියන්නේ සති පත්තහනේ කියන එකයි. ඒකයි මේ විදර්ශනා ඥානත් එක්ක සතිපට්ඨානේ තියෙන සම්බන්ධය. ඒ මොකද එකක් පිළිබඳ සිහිය පවත්වා ගැනීම ඊට එහා ගිය නුවණක් ඇති වෙන්න හේතු වෙන බව අත්තිකායෝතිවා 50 සතිපත්තිපත්තිකා හෝති ආව දේව ඥානමත්තා යාව දේව ඥානමත්තාය ප්‍රතිස්පතිමත්තාය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ හැම එකම අපූර්ව සම්බන්ධයක් තියෙනවා. මම මේ සංස්කාරයෙන් ගැලවීමේ දැඩි වීරියකින් දැඩි අදහසකින් මේක අතහරින්න ඕනේ කියන අදහසකින් කටයුතු කරන්න ඕනේ. ඒක දෙන්න දෙවල් දාලා යන එක නෙවෙයි. එතන තවත් වෙන ප්‍රශ්නේ. හාමුදුරුවෝ නම් කියයි. අපි කොහොමද කකා බිබී නනා ඇඳ ඇඳ මේ ඔක්කොම කරන්නේ. ඉතින් දැන් හාමුදුරුවෝ කකා බිබී නනා අඳිනවද නැද්ද? නේද? එතකොට මෙවන තියෙන්නේ අතහැරීම කොහෙද? సంతానගත අතහැරීමයි. අවබෝධ කර ගැනීමයි. ඒකට පැවිදි ජීවිතේ මනා පිටුවහලක් වෙනවා. එච්චරයි. මේ ජීවිතේ ඉඳගෙන අතීතය අතහැරියව නැද්ද? එහෙනම් වීර්යය වඩන්න ඕනේ. හරිද? පැවිදි වෙලා මේක කරනවා කියලා හිතාගෙන හිටියොත් කවදාකවත් කරන්න හම්බෙන්නේ නෑ පටන් ගන්න මුණුපුරාගෙන හ්ම් අමාරුම තැන වල තියෙන්නේ ගෙදර පටන් ගන්න දෙවිදෙන් පටන් ගන්න නම් ධම්මගෙන් පටන් ගන්න දෙවි නාට්‍යයක් හරීමේ හරි තියෙන ගොඩක් දේවල් පටන් ගන්න කෑමෙන් හ්ම් ඒක කාලා පටන් ගන්න නෙවෙයි කියන්නේ නේද අද අද අද ගන්න තීරණයක් මම ජීවිතේ විතරක් කරනවා කියලා හරි මේ දැන් ගන්න තීරණයක් මම ජීවිතේ විතරක් සඳහා විතරක් කරනවා හරි පුළුවන්ද නේද? ඔව් තීරණයක් ගන්න. තීරණයක් කරගෙන ක්‍රියාත්මක භාවයට යන පෝෂදායක ආහාර හොයාගෙන ජීවිත ජීවත් වෙන විතරක් කන්න. හරි මොකද මේ ඔක්කොම සංස්කාරයන්. මොකද අතන සංස්කාරයන් විතර කේක් කෑල්ලක් හැදිලා. හරිද? ඒකයක් ඒකයි කේක් කෑල්ල හින්දා ඒ කේක් කෑල්ල මගේ දිවේ වටනම හැදෙන රස ඒකත් සැලසීමක්. ඒ මොකද අරක බහිනකොට මගේ හිතේ අදුගතර සංහාවක් ඇති වීමක් සැලසීමක්. මේ සියලු සංස්කාරයන්ගේ මේ ක්‍රියාවලියට මම අහුවෙලා මොකද වෙන්නේ? මේක මගේ මගේ කේක් කෑල්ලෝ මේක මගේ රසය මගේ දිවය කියලා ඇති වෙලා තියෙන අවිද්‍යාවෙන් ඇතිවලා තියෙන සංඛාරින්ද අපි මේ මහා වේගවත් ගමනක නේද එකිනෙකා පරයා එකිනෙකා හානි කරගෙන සංසාරගත ජීවිතයේ එක එක එක එක බඳුන් ලැබෙමින් පින්නත් නේ බලන්නකෝ නේද අනේ පුණ්‍යක් කරන මේ සතාට පුණ්‍යක් මහමදාම කාලා බෑ අපි අද වටලක් සම්දානයක් දෙන්න ඕනේ ලොකු විදමක් කරලා නේද කියලා නේද අපි හොඳටම දන්නවනේ පුණාකු ටිකක් අරන් ඕනනම් කටේ ගාලා බලන්නකො මොන රහක් දෙයකේ වටලප්පන් කොච්චර රසද ඉතින් ඒ රසය ඒ දිවේ හැදෙන්නේ නැහැ නේ යාට ආහාරයක් විදිහට ආයෙක ගන්න ගන්නෙ නැහැ ආහාරයක් විදිහට ගන්නෙ නැහැ ඒක තමයි විපාක හරිද එවැනි නොයෙකුත් දඬුවම් සහිත විපාක ලැබිලා සංසාර ජීවිතේ ගෙවන්න වෙන්නේ මොන මේ සංස්කාරයගේ යථාභූත ස්වરૂපය දන්නේ නැති හින්දා අන්න ඒක තේරුම් ගන්න තමන්ගේ මනස තදින්ම තදින්ම යොදවන්න ඕනේ අන්න එහෙම හැම නිමේෂයකම මේකෙන් අත මිදෙන්න ඕනේ කියන භාවනා මනසිකාරයක යෙදෙන යෝගියාට පින්නත් නේ ඊටාම කලාතුරකින් නැවත නැවත නැවත නැවත කොයි මොහොතක හෝ මේ සංස්කාරයන්ගේ තියෙන ඉෂ්ට රසය දැනෙන්න පුළුවන්. හරි. අන්න ඒ දැනෙන්න පුළුවන් බව දැනගත්ත භාවනා කරන කෙනා මොකද කරන්නේ? නැවත සැරයක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක ප්‍රබලව මෙනෙහි කරනවා. ප්‍රබලව මෙනෙහි කරනවා. මේ කිසිමම විදිහකින් කිසිමම විදිහකින් නැවත ඒ පැත්තට හිත ඇදෙන්නේ නැති වෙන්න අති ප්‍රබලව මේක මෙනෙහි කරනවා. ඉතින් එහෙම මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද කරන්නේ සංස්කාරයන්ගෙන් හිත ඇලවෙන්නෙම නැති වෙන්න කටයුතු කරගන්නවා. ඒ මොකද අනිත්‍ය වශයෙන් තියෙන දේවල් දුක් වශයෙන් තියෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අර සම්වර්තන ඥානය හදාගත්ත වෙලාවේ මම කිව්වා මේවා බොහෝ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ කියලා. තිරසංගත ජීවිත ගැන මෙනෙහි කරන්න ඕනේ කියලා කිව්වා. ව්‍යාධීන් ගැන මෙනෙහි කරන්න ඕනේ කියලා කිව්වා. මේ ශරීරයේ පිළිකුල් ස්වභාවය ගැන මෙනෙහි කරන්න ඕනේ කියලා වගේ කල හැකි සියලු මෙනෙහි කිරීම කරමින් මොනවා කරත් නැති වෙන්නේ මොනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් මොන මෙනෙහි කිරීම තුල හරි මොන මෙනෙහි කිරීම තුල හරි අපේ ජීවිතේ සිද්ධ වෙන දේවල් බලන්න පින්නත් මේ දැන් තමන්ට ගොඩාක් ආදරයෙන් හිටපු පියතුමා තමන්ගේ පියතුමා එක දරුවෙකුට වුණ මොකද වෙන්නේ මේ පියාගේ මතක ශක්තිය නැතිලා යනවා. දැන් මේ දරුවා ඊටාම ඉහළ තලයකට තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. ඒ සකස් කරගන්නකොට මොකද තාත්තගෙන් දරුවා දිහා බලන්නේ. නේද? හිතන්නේ කොහොමද තාත්තේ කියලා. නේද? දැන් අඳුරන්නේ. හරි. දැන් අපි කොච්චර සතුටු වෙනවද මොනවා හරි දෙයක් කරලා නේද මොනවා හරි දක්ෂකමක් කරලා නේද අම්මා තාත්තට කියලා කොච්චර සතුටු වෙනවද ඉතින් සාර්ථකත්වයට පත් වෙන කෙනාට අන්න දැන් මේ අඳුරන්නේ වගේ මොකුත් කරන්න බෑ හරි දැන් බක්මිටිකාවට හරියනවද මොකද්ද මෙතුණ ලක්ෂණය අනාත්ම ලක්ෂණය මොකද්ද මෙතුණ ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය මොකද්ද මෙතුණ ලක්ෂණය දුක්ඛ ලක්ෂණය ඒ ඔය හැම සිද්ධියක් තුළම අපේ පින්නත් නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා. මේ ලෝකයේ කිසිම සිද්ධියක කිසිම සිද්ධියක ඔය ලක්ෂණත්වය නැති තැන නැහැ. හරිද? මේකම කියන මේ වස්තුවක් ගත්තොත් මේකේ තියෙන දුක්ඛ ලක්ෂණය මොකද්ද? රූපයේ තියෙන දුක්ඛ ලක්ෂණය මොකද්ද? ඒක හැම වෙලේම වෙනස් වෙන ස්වභාවය. ඒක රූපේ හැම වෙලේම වෙනස් වෙන ස්වභාවය තියෙනවා. ඒකට ඒකත් එක්ක මගේ సంతානය, సంతානයේ තියෙන ධර්ම කොටස නේද? ඒකේ මම කැමති විදිහට නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. ඒකේ තියෙන අනාත්ම ලක්ෂණය. මම කැමති විදිහට නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. එතකොට දක්ෂ යෝගියා හැම සිද්ධියක්ම අරගෙන තමන්ට දැනෙන තමන්ට ප්‍රේරණ මේ ලෝකේ තියෙන සියලුම හේතු නිසා සකස් වෙන හැම දෙයකම සංකත කියලා කියන්න පුළුවන් හැම දෙයකම ඔන්න දුක ලක්ෂණ අත්දකින්න පුළුවන්. ඒක මේ කාලයක් යනකොට දුකටපත් වෙනවා කියන එක නෙවෙයි. අපි සාමාන්‍ය මනුස්සය කියන්නේ ඔය සැපට තිබිලා කාලෙකට මරණය විහඳට තිබිලා මරණය දුකටපත් වෙනවා. වියාදී නිරෝගී සම්පත සපයි මේ නිරෝගී සම්පත සපයි රෝගී වෙන දුකටපත් වෙන එක. නෑ නිරෝගී කම තුල දුක තියෙනවා. ඒ වගේ මේ යෝගියාට පිළිබඳ මේ සංස්කාර පොදියේම කිසිම ඉෂ්ට ලක්ෂණයක් කැමති ලක්ෂණයක් නැත්තම් අර හිත ඇලවෙන ගතියක් එන්නෙම නැති තත්වයකට හැම නිමේෂයකම පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ආන් එතකොට කියනවා පටිසංකාන දස්සන ඥානයටපත් උනා කියලා. හරි. පුළුවන් මේක කරන්න. අද හිතන්නවත් බෑ. හරි. අද හිතන්නවත් බෑ. ඇයි? බලන්න මොහොතකට හිතලා. පහේ පන්තියේදී විතර උසහිතල යානක් දුන්නනෝ. ඕලෝ පන්තියේ විතර උසස් පෙළ ගණන් දුන්නොනේ. දැන් බන්න 7 8 පන්තියේ විතර ත්‍රිකෝණමිතිය ගණන් හදනවා කට්ටිය. නේද? එතකොට 7 8 පන්තියේ නම් හදන ත්‍රිකෝණමිතිය ගණන කිසිම විදිහකින් අපිට ඒ ලෙවල් වගේ පන්තියකදී තියෙන ගානක් අපේ අද පන්ති දුන්නත් අපි කියන හිතන්නවත් බෑ මේක මහා මේක මහා ගැටලුවක් කියලා. එතකොට අන්න ඒ தත්වයන් අපි උදා කරගන්න ඕනේ අපි කොහොම හරි කරලා මේකෙන් ගැලවෙන්න. මේක කරන්න පුළුවන්. කවදා හරි දවසක කරන්න පුළුවන්. කවදාම හරි දවසක කරන්න පුළුවන් කියලා හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තොත් අපේ අපේ தত্ত্বය මොකක්ද කියලා දැනගෙන අපේ අතුලාන්තය මේ වෙන පැත්තකට පත් කරගන්න පුළුවන්. අපේ අතුලාන්තය පත් කරගන්න නම් කාලයක් තිස්සේ පුහුණුවීම් කරන්න ඕනේ. කාලයක් තිස්සේ පුහුණුවීම් කරන්න ඕනේ. කියලා එහෙම පුහුණු නොකරපු එකේ කාරණාව එහෙම පුහුණු නොකරපු එකේ කාරණාව මම කොහොම හරි පුහුණු කරගත්තොත් මට මගේ මානසිකාරය වෙන තත්ත්වයකට පත් කරගන්න පුළුවන් බව දැනගන්න ඕන. දැනගෙන එවැනි තත්ත්වයකට මම පත් වෙනවා කියලා වැඩි අරිස්ථානයක් ඇති කරගන්න ඕනේ. එහෙම වුණොත් ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙන් බඩ අද මට මේක මහා බරපතල විදිහට දැනෙනවා. කවදා හරි දැස්ක මම උපරිම උත්සාහයක් ගත්තොත් මට පුළුවන්කම තියෙනවා මෙන්න මේ මෙවැනි මානසික තත්ත්වයකට පත් වෙන්න කියලා අපි දැඩි වීරයක් අරගන්න ඕනේ. ඒක තමයි මනුෂ්‍ය ජීවිතේ මම ඊයේ සඳහන් කරා හැමෝටම තමන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතය ස්වපහසු තත්ත්වයකට පත් කරගෙන කටයුතු කරන්න හැමෝටම හැකියාව තියෙනවා එවැනි මානසික තත්ත්වයක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හින්දා අපි කොයියම් විදිහකින් හෝ මේ මානසික පැත්තට පැටවෙන්න ඕනේ කියලා දැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. එහෙම අදිස්ථානයකට පැටුනොත් එහෙම අපිට පුළුවන්කම තියෙනවා එහෙම තීරණයකට තීරණයක් ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා එවැනි උසස් ලෝකයේ ඉහළම මානසික තත්ත්වයක් අපිට අත්විඳින්න. ඉහළම මානසික තත්ත්වය තමයි අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම පුළුවන් මානසික ස්වභාවය ඒ මානසික ස්වභාවය විසින්ම මෙවැනි කෙලෙස් දුරු කරන தත්ත්වකට තමන්ගේ හිතපත් කරවන්න අපූර්වට පුළුවන්කම තියෙනවා. ඒකට බය වෙන්න දෙයක් නැහැ. කිසිමම කිසි විදිහකින් කිසිමම කිසි විදිහකින් මගේ මානසිකත්වය සංස්කාර මාත්‍රයකටවත් ඇලෙන්නේ නැති පැත්තකට පත් කරන්න ඕනේ. මතකද මම හැම ධර්ම දේශනාවකදීම ඉස්සරහම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ ජීවිතය සකස් කරන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ලෝකය අරමුණු වෙන විදිහට මගේ සිත, මගේ මනස සකස් කරන්න ඕනේ කියලා කියන්නේ හැමදාම හැම නිමේෂයකම. ඉතින් ඒකින්ද ඒ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි සීලයක් රකින හැම වෙලාවකම. හරි මේ தත්ත්වයට අපේ මනස ගන්න බැරි ඇයි? සිහිය නැති හින්දා. වීරිය නැති හින්දා. ඉවසීම නැති හින්දා. අදිෂ්ඨානය නැති හින්දා. උපේක්ෂාව නැති හින්දා. මෛත්‍රිය නැති හින්දා. එහෙනම් මෙවැනි தත්ත්වයකට මගේ సంతානය සකස් කරගන්න රකින්න සීලයක් රකින්න හැම නිමේෂයක්ම එහෙම අදහසක් තියෙන්න ඕන අපිට. සමාදන් වෙලා සීලයක් රැකෙන හැම නිමේෂයකම එවැනි අදහසක් තියෙන්න ඕන මම මෙවැනි උසස් තත්ත්වයකට පත් වෙන්නයි මේ මේ උත්සාහ කරන්නේ කියලා. හිතලා බලන්න පින්නත් මේ එවැනි ඉහළ මානසිකත්වයකට අපි පත් වුණොත් පටිසංකාම දස්සනා ඥානෙ සංස්කාරයන් කෙරෙහි හිත මාත්‍රයක්වත් ඇලෙන්නේ නැහැ. අම්මා මතක් වුණාම ඇලෙන්නේ නැහැ. තාත්තා මතක් වුණාම ඇලෙන්නේ නැහැ. සහෝදරයා මතක් වුණාම ඇලෙන්නේ නැහැ. හරිද? දැන් හිතන්න එක එක දේවල් වල උපාදාන වෙලා තියෙන හින්දායි අපි මේ ඇලෙන්නේ. මේ වැත්තට පත්වෙන්න පුළුවන්. ඒ නොඇලීමෙන් අතහැරි අතහැරිච්ච දේවල් ගැන පොඩ්ඩක් හිතපුවාම මේක හිතා ගන්න පුළුවන් හොඳටම. මේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ කොහෙද? අපේ సంతానගත වැඩපු දෙයනේ. කාලයකට එක දවසක්වත් දකින්නතු ඉන්න බෑ කියලා හිතිච්ච අය. හරි පීඩනයක් දැක්ක නැත්නම් පීඩනයක් කතා කරේ නැත්නම් පීඩනයක් නේ මොකද ලොකු පීඩනයකට පත්වලා හිටපු සමහර පුද්ගලයන් කාලයක් යනකොට මොකද වෙන්නේ? දැක්කම දැක්කා වගේ ඉන්නේ. නේද? ඉතින් මගේ සිත ඒ වෙන තත්ත්වකට පත් වෙනවා. මේ වෙලා තියෙන්නේ මුලාව හින්දා ඇලිලා තියෙන කොටස් වර්ගයක් තියෙනවා. අනිත් එකේ ඔක්කොම කොටස් ටික තිබුණත් ඇති කිසිම ඇති පළක් නැහැ. ඒක ඔක්කොමට දාලා යන්න දාලා යන්න සිද්ධ වෙනවා. මරණයේදී සම්පූර්ණ වශයෙන් දාලා යන්න සිද්ධ වෙන දේවල් ඔක්කොම ටිකයි. ඇයි මට ඊට කලින් මැරෙන්න බැරි? මම මතක් කරන් හැමදාම මැරෙන්න කලින් මැරෙන්න. නේද? මේකට කාලයක් ගන්න අඩුම තරම් ජීවිත සලස්මක් ඇති කරගන්න. හරිද? මගේ මරණය කොයි වෙලාවද කියලා කියන්න බෑ. ඒක එහෙමනේ. ඒකෙන් දැන් ප්‍රශ්න තියෙන්නේ මොකද්ද? අවුරුදු දෙකක් හෝ අවුරුද්දක් හෝ හරිද? බැරිද ඔකගෙන් පොඩ කලින් වෙලා ඉන්නකෝ. සබහාටම අයින් වෙන්න තියෙන මට කට්ටියට දෙනවා තීරණයක්. හා. සැලසුම් කරන්න. මරන්න කලින් කරගන්න ඒක. හරිද? මම අවුරුද්දක් ලංකාවේ ඕන තරම් තියෙනවා ඒ වගේ ආයෙ ඒකට මේ මේ මේ මේ ගුරුවරු හොයාගෙන ගුරුවරු ළඟම ඉන්න ඕනේ කියලා ගන්න තමන් දන්න දැනුම තියෙනවා නේද ඒවත් එක්ක අකණ්ඩ අදහසක් පුළුවන් නම් ශක්තිමත් නම් අදහසක් ඇති කරගන්න මම අවුරුද්දක් පැවිදි වෙන්න ඕනේ මම අවුරුද්දක් ඔකේම අයින් වෙලා ඉන්නවා මම පිටමං වෙලා හා යනවා. මට දැනුම් හම්බෙන්න වට නේද? නේද? හැබැයි ඒක කරන්න නම් Taman ශක්තිමත් වෙන්න ඕන ජීවිත සැලසුම් කරගන්න හරි. එහෙමනම් මම මොකද කරන්නේ? මෙන්න මේ වගේ සියල්ලම බහැරලා. වසරක් ගත හැකි උත්සාහය ගන්නවා. මාසයක් වසරක් පැත්තක තියන්න. මාස 30ක් ගෙවුවා දැන් ජීවිතේ. ගණන් හදලා බලන්න නිකන් ඉන්න ගමන් ඔය එක එක හාගෙදර ගන්න රටවල් ගන්න නෙවෙයි අපි කල්පනා කරන්න ඕන. දැන් මාස කීයක් ගෙවිලාද මට? අවුරුදු වලින් හදන්නද මාස වලින් හදන්නද ඒක ටික වැඩියෙන් දැනෙනවා. දින කීයක් ගියවිලාද? මාස මෙච්චර ගාණක් ගිය එකේ මම මොකද එක මාසයක් ඔක්කොගෙම අයින්ලා ඉන්නවා. කන විදියට කාපු දෙන්, නාන විදියට නාපු දෙන් ඉන්න විදියට එහෙට පුතේ නේද? ඇවිල්ලා ඉතුරුලා තියෙන හැරි බාර ගන්නවා. ඇවිල්ලා ඉතුරුලා තියෙන හැරි ඒකට අවස්ථාවක් තියෙන්න ඕනේ. හරි මෙවැනි අත්දැකීමක් ලබන්න ඔය එක එක ශේෂ්ඨවල මේක දේවල් කරපු අයට මම ඊයේ පෙරව දවස් දෙකේ තුනේ වැඩි වැඩියෙන් මේ කියන්නේ. හරි හැම කෙනෙක්ම දක්ෂයි. හැම කෙනෙකුටම හොඳ මනසිකාරයක් තියෙනවා. හැමෝම ගමන්ගේ මනසිකාරය පාවිච්චි කරලා ඊටම දක්ෂ දේවල් වෙන කෙනෙකුට කරන්න බැරි දක්ෂ දේවල් කරන වෙලාවල් තියෙනවා. ඒක එහෙනම් මේකත් කරන්න පුළුවන් දෙයක්. මේකට අපි උත්සාහයක් ගන්න එක තියෙනවා. මේකට අපි මේකට අපි මේක ගැන අපිට අදහසක් නැහැ. හරිද? අන්තිමට මරණාසන්න වෙලා ඇඳට වැටිච්ච දවස් තමයි හිතෙන්නේ. නැත්තම් අසනීප වෙලා හොඳ වෙන්නේ මේ අසනීප වෙලා ඇඳට වැටිච්ච ඇඳට වැටිච්ච දවස් හිතනවා. මම මේක කිව්වා කියලා හොඳට මතක කරගන්න. එදාට හිතන පිළිත් මට තව සතියක් තිබුණා. මට තව සතියක් තිබුණා දන්නවා මම කරන දේ. මට තව මාසයක් තිබුණා මම දන්නවා කරන දේ කියලා. හරියට කොයි වගේ මේ අද්දගෙන හොඳටම ඇති. මේ අද්දගෙන කියන්නේ. විදහාව වෙලා තියෙනවා. විභාගයට සතියක් විතර තිබුණ මොකද හිතන්නේ? අමාසයක් විතර තිබුණ මොකද හිතන්නේ? තව තව මාසයක් තිබුණා දන්නවා මම කරන දේ කියලා. සතියක් තිබුණ මොකද හිතන්නේ? තව සතියක් තිබුණා දන්නවා මම කරන දේ කියලා. දවසක් තිබුණ මොකද හිතන්නේ? තව දවසක් තිබුණා දන්නවා මම කරන දේ කියලා. පැයක් තිබුණ මොකද හිතන්නේ? තව පැයක් තිබුණා මට විභාගය සමත් කරගන්න තිබ්බ කියලා. හැබැයි තිබුණා ඒ තෝ ටිකම තමයි. ඉතින් ඒකෙන් අපිට කවදා හරි ওই ටික තේරෙනකොට අපි තරක් වෙලා වැඩි ගොඩාක් තරක් වෙලා වැඩි වෙනවා එතකොට. ඒකත් අපේ හිත හදාගන්න බැරි අපි ගෙවල් වලට, දරුවන්ට, ඉඩකඩම් වලට ඔක්කොටම වැළෙනවා රැඳේ ඉඳගෙන. අර අයියෝ මගේ දේවල් වලට මොනවා වෙයිද, මගේ දරුවන්ට මොනවා වෙයිද ඔක්කොටම වැළෙනවා. ඒ ඇලීම ඉතාම සද බලයි. හරි දැන් හිතන මට ඔය ඇලීම් ගැටින්නේ නැහැ කියලා. වෙන්න ඕනේ බලන්න. නේද? අඬන්න මැරෙන්න වෙන්නේ. හරි. අධික තණ්හාවෙන් මැරෙන්න වෙන්නේ. නේද ළඟට එන්න කියන එක සැරයක් හරි බලා ගන්න ඕන කියනවා බලන්න නේද ඔය මොනවා කිව්වත් අන්තිමට දුකටපත් වෙනකොට තමයි ළඟ ඉන්න අය දකින්නකොට Taman දුකටපත් වෙලා ඉන්නකොට ළඟ ඉන්න අය දකින්නකොට මොකද වෙන්නේ ඇඬෙනවා නේද කිට්ටුවන්ට අය දකින්නකොට ඇඬෙනවා ඒ ඔක්කොම මොකද මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වයේ හින්දා ඒකින්ද අපි ඉතාම ප්‍රබලව තමන්ගේ ජීවිතය નિවරදි කරගන්න කටයුතු කරන්න ඕන මේක හොඳින් හිතුවොත් වෙනත් නෑ. નિවරදි මානසිකාවය ඇති කරගත්තොත් ඇයි මට බැරි මේ ගැඹුරු ඒකත්වයකටපත් වෙන්න කියලා හිතන්න පුළුවන්. ඉතින් මේකට මෙනෙහි කරන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ. ඉතින් සියලු දේ අපි සාකච්ඡා කරා. බොහෝ දේවල් සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡා කරපු ඉලක්කයට අපට ඔක්කොටම යන්න පුළුවන්කම තියෙනවාමයි. ඒකට අවශ්‍ය කරන්නේ දැඩිව තියෙන පුළුවන් කියන හැඟීම. මේක මොකක්ද අපි කරන්නේ? නිවන් දකිත්වා, නිවන් දකිත්වා, නිවන් දකිත්වා කිය කිය කිය කිය කිය කිය කිය කිය ඉන්නවා. නේද? නිවන් දකිත්වා, නිවන් දකිත්වා කිය කිය ඉන්නවා. හැබැයි නිවන් දකින්නේ නම් නෑ. කොහොම හිටියොත් නම් නිවන් දකින්නේ නෑ කොහොමද? ඒකට අවශ්‍ය කරන්න ඕන දේ කොහොම හරි කරගන්න ඕනේ. කළ යුතු දේ කොහොම හරි කරගන්න ඕනේ. නැත්නම් මේක සිද්ධ වෙන්නේ නෑමයි. ඒකම දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ ආය ආය අදහසක් ඇති කරගන්න මගේ ජීවිත කාලය තුළ මට කළ කළ යුතු මම කළ යුතු දෙයක් තියෙනවා මේක තා දුර්ලභ මනස ජීවිතයක් ඇයි මට අභ්‍යන්තරගත වෙන්න බැරි නේද හැම වෙලේම බලන්න හැම වෙලේම බලන්න මෙන්න මෙතන වැරද්ද තියෙන්නේ කල් දාන්න පායක මෙන්න මෙතන වැරද්ද තියෙනවා හරි මට මගේ දරුවෝ හින්දා බෑ එහෙනම් මම මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලා දැම්මම දැම්මම මේ දාලා දුවන්න යන්නේ නැහැ. මොකද කරන්නේ? ඒ ශරීර අරගෙන කායानुපස්සනාවට යොදවනවා. වේදනානුපස්සනාවට යොදවනවා. හරි? චිත්තානුපස්සනාවට යොදවනවා. ධම්මානුපස්සනාවට යොදවනවා. ඒ කයවල අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ආන් එතකොට අපි සුදුසුතනට එනවා. ඒවා අතහැරී වාසය කරන්න පුළුවන් තත්ත්වයට එනවා. වැරද්ද වැරද්ද හැටියට තේරුම් ගන්න ඕනේ. දැඩිව වැරදි කියා ගන්න දෙයක් තියෙනවා. කෑමට තියෙන gidukama කුසලයක්ද අකුසලයක්ද? ඒක අකුසලයක්. දරුවන්ට තියෙන ආදරය කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් පැහැදිලි වෙනවා. හැඩට අඳුමක් ඇඳීමේ තියෙන දැඩි කැමැත්ත කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ශරීරය අනවශ්‍ය හැඩගැන්වීම කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. අසිහියෙන් නම් ඒක කරන්නේ නේද? එතකොට මේ හැම තැනකම තියෙන අඳුම ගානේ වාහනයකට බස් එකකට නැග්ගහම සීට් එකක් ලබා ගැනීමට තියෙන පොර නේද? ඒකත් අකුසලයක්. අනිත් අය නුරුස්සන ගතිය. අනිත් අයගේ වැරදි හැමුවේ තමන්ව තදින් කිපෙන නුරුස්සන දැවෙන පිච්චෙන ගතියක් ඇති වෙන. හරිද? ඉන්දමාරු ගතියක් දැනෙන. කැටීම පැහැදිලිවම අකුසලයක් ඒවා. ඒ අකුසල් එම්බෙන්ද මොකද වෙන්නේ? රැස් වෙනවා. අකුසල රැස් වෙනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කුසල වඩන්න කියලා තියෙද්දි මෙහි අකුසල එකතු වෙනවා. එකතු වෙන්න හේතුව ඇයි? අයෝනිසෝ මනසකාරය ඒක තුල තියෙන වැරදීම එහෙනම් ධර්මය පිළිබඳව උනත් තියෙනා වූ තමන් යමක් දන්නවාය කියලා දැරිව දැඩි හැඟීමක් තියෙනවා මං අනිත් අයට වඩා උසස් ඒ අනිත් අය බලන්නකෝ මහා කෙලස් කුලේ තවරිලා ඉන්නේ මම මෙහෙමයි මම මෙහෙමයි මම මේ තරුණ කාලෙම මෙහෙමයි මම මහලු කාලෙම මෙහෙමයි අනිත් අයට වඩා මම මෙහෙමයි කියලා යම් මාන්නයක් තියෙන ඒ කුසල දක්වලද අපසලයක් ඒ හැම දෙයකින්ම අයින් වෙලා සංස්කාරය සංස්කාරය විදිහට දැනিলা තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා පිළිබඳ ඒක හිතලා කරන්න බෑ. දැන් පුළුවන් නම් අදිස්ථානයක් අරගෙන මම පටිසංකානුපස්සනාව අද ඉඳන් පටන් ගන්නවා කියලා හා පුළුවන් නම් පටන් ගන්න. නෑ මම හැමදාම කියනවා ඉන්ද්‍රිය සංවර කරනවා නෙවෙයි ඉන්ද්‍රිය සංවර කරන පැත්තට අපේ මානසිකාරය පැත්ත ගන්නවා. සීලය රකින්නවා නෙවෙයි සීලය රැකෙන පැත්තට අපේ මානසිකාරය පැත්ත ගන්නවා. ඒ වගේ සියලු සංස්කාරයන්ගෙන් හිත අත මුදවා ගන්නවා නෙවෙයි අත මිදෙන විදිහට මගේ මනසකාරය සකස් කරගන්නවා. අත මිදෙන තත්ත්වයකට මගේ මනසකාරය සකස් කරගන්නවා. හරිද? ඉතින් එතෙන්ටපත් වෙන්න පුළුවන්කම තියෙන මනුස්ස ජීවිතයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් තරත් මේ පිළිබඳ ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හෙට දවසේ අපි සංකාරෝපේක්ෂා ඥානය දක්වා කතා කරලා අපි මේ සත්‍යසිද්ධිය ගැන කතා කරන කොටස ඉවර කරනවා. ඉවර කරලා මම හිතනවා ඒක ප්‍රායෝගික ධර්මයක් අපිට තියෙන සබ්බාස සූත්‍රයේ සබ්බාස සූත්‍රය ඇසුරෙන් කෙරෙන ධර්ම දේශනා කීපයක් සිද්ධ කරන්න සූත්‍ර ධර්මයෙන් ධර්ම දේශනා කරේම නැති හින්දා අපි එහෙම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි දවස් කීපේ. ඒ මොකද ඒ තුලින් අපිට සියලු ආශ්‍රයයන් දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ධර්මය ප්‍රායෝගිකව කොහොමද ඒකට අපි ළඟ වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ මේ දින කීපේ අපි ඉහළ තලයක් ගැන කතා කරා. ඒකට නිවසේ ඉඳගෙන ආශ්‍රව දුරු වෙන්න වැඩ කරන්නේ කොහොමද කියලා තියෙන ධර්ම කරුණු ටික මම හිතනවා මෙවැනි ඉලක්කයකට ළඟා වෙන්න බොහොම උපකාරී වෙයි කියලා. කොහොම නමුත් අද දවසේ තමන්ගේ බාහිර බලය උදා හරියම්බ කරගත්ත ධනෙ ප්‍රදාන් කරලා ඒ ධනයෙන් කළ හැකි ඉහළම සේවයක් සිද්ධ කරපු මේ පින්වත් අය අන් අය කෙරෙහි අපි ධර්මය ශ්‍රවණය කරලා අන් අයටත් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාවක් ලබා දීලා කටයුතු කරපු මේ පින්වත් අත්යන්ට එමේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් අවබෝධය සඳහාම වේවා නිවන් දැකීමටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං කරන්ති